සම්මා සමාධි මාර්ගාංගය පිළිබඳව අපි පසුගිය දිනේ කතා කළා. ඒ සම්මා සමාධිය බුදුරජාණන් වහන්සේ ඒ විස්තරකට ඉදිරි විස්තර කරන ලද්දේ ධ්‍යාන සතර දේවා. ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. මේ වගේ නෙමෙයි මහන්සේ ඒ සම්මා සමාධිය විස්තර ඒ ධ්‍යාන පිළිබඳව කතා කරන විට ගතින් කරුණක් තිබෙනවා ඒ ලෞකික ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන කියන්නේ ලෞකික ධ්‍යාන තමයි ඔය ප්‍රථම ධ්‍යාන ආදීන්ගේ වශයෙන් දක්වන්නේ ලෞකික ධ්‍යාන. දැන් ඒ ආර්ය මාර්ගයේ පිළිබඳව දැක්වෙන සමාධිය සමා සමාධි ඒ ලෝකෝත්තර ධ්‍යානය. ඒ ලෝකෝත්තර ධ්‍යානයයි ලෞකික ධ්‍යානයයි කියන මේ දෙක පටලවා ගත යුතුයි. ඒ මාර්ග ඵල ලැබෙන සිත් ධ්‍යානයෙන් තොරත් නැහැ. ධ්‍යාන කියන විට ධායති උපනිධායති සිද්ධාමන කියලා. ධායති උපනිධායති. ධායති කියන්නේ බලයි කියන. උපනිධායති කියන්නේ ලංගී බලයි කියන. ධායති උපනිධායති සිද්ධාමන. ඒ ධ්‍යානය උපනිධානය ආරම්භන උපනිධානය ලක්ෂණ උපනිධානය කියලා දෙකකට බෙදා ගන්නවා. ආරම්මන උපනිධානය කියන්නේ අරමුණකට එළඹ බැලීම. ලක්ෂණ උපනිධානය කියන්නේ ලක්ෂණයන් දෙත එළඹ බැලීම. ඒ ලක්ෂණ ඉති වෙතන අනිත්‍ය දුක්ඛ අනාත්මය. ඒ ලක්ෂණ. ඒක ආරම්මන උපනිධානයේට ඇතුළත් වන්නේ ආරම්මන උපනිධානය කියන එකට ඇතුළත් වන්නේ ඒ සමත වශයෙන් උපදවා ගන්නා ඒ ඒ භාවනා කරලා උපදවා ගන්න ධ්‍යාන අර්පණා ඒවත් විතක්ක ਵਿਚාර දීති පිට ඒකග්ගතා සහිත පතන ධ්‍යාන කුසල චිත්තය ආදි වශයෙන් එන ඒ ධ්‍යාන. දැන් ඒවා උපදවා ගන්නට ඒවාට ආරම්භු. ඒවාට පිළින ආරම්භු දැන් ඔය අනුත්ති කියන ඒවායිනේ ඒවත් ධ්‍යාන උපදවා ගන්නට ඒ සමහරක් පිළිමාන. එනි ධ්‍යානසති ධම්මානුසති සංඝානුසති සීලානුසති සාධානුසති දේවතානුසති උපසමානුසති කියන මේවායින් ධ්‍යාන උපදවන්නට බෑ. ධ්‍යාන කියන්නේ ඔය ලෞකික ධ්‍යාන. ඒ කායගත සතියේ පුළුවන් කරවන්නට ප්‍රථම ධ්‍යානය. කායගත සති ආනාපාන සතියෙන් පුළුවන් ඒ ධ්‍යාන සතරම උපදවන්නට. ආනාපානසති. ඉතින් අර මරණානුස්සතියෙත් බෑ. එන්න බැරි ඒවත් වෙනවා අනුස්සතියක්. ඊළඟට කටින කියන ඒවා ඉගෙනවන දස කටින ඒවායින් ධ්‍යාන සියල්ලම එකතුවට වෙයි. කටින දැන් කටින භාවනා වඩලා කෙනෙක් උපදවන ධ්‍යාන ඒ ලෞකික ධ්‍යාන ඒවා උපදවා ගැනීම එදත් පුළුවන් අදත් පුළුවන් ඒ අවශ්‍ය විවේකයේ තිබේ නම් කෙනෙකුට ඒ ධ්‍යාන උපදවනවා කියන එක බැරි දෙයක් නෙවෙයි. ඉතින් එහෙම ධ්‍යාන උපදවන්නට කෙනෙකුට තිබෙන්නට ඕන ඒ පිළිබඳ වූ උපනිශ්‍රේ උපනිශ්‍රේ කියන්නේ පෙර කර තිබෙන ඒ විනත් ඊට සම්බන්ධ වෙනවා. පෙර සමහර තිබෙනවා පාරේ වඩිනකොට ආමුදුරෝ කමත දැකලා ඒ කමතෙන් තමන්ට පඨවි කපිලය ලැබී එයින් විහාර උපදවා ගත්තා. ඒ පෙර ඒවා පුරුදු කරගන්නවා. ඉතින් එහෙම පුරුදු අපිට උනත් නැති කියන්නට බෑ. ඒ පෙර දාසිවලදී අපත් ඒ විදිහ කරලා ඉතින් එහෙනම් එහෙම එකක් පුළුවන්ද කියලා වෙනකන් තෝරන බලතේ. හැබැයි බොහොම පරිස්සමින් කළ යුතුයි. සමහරු පිළිනවා ඒ අය ගුරුම රතේ බොහෝ දෙනෙක් පිළිනවා කියනවා ඒ අය හඳුන්වන්නේ කසින කිස්සෝ ඒ කසින වඩලා මොලේ අවුල් කරගත්තා අය ඒගොල්ලන්ට කිස්සෝ ඒ දැන් භාවනා කරන සමහරෙකුට කිසිවකට නෙවෙයි කියලා කියන්නේ ඒ භාවනාව නිසාම හැදෙන කිස්සුවක් නෙවෙයි බොහෝ විට කෙනෙකුට ඒ කිස්සු හැදෙන්නේ හැබැයි මේක එතනක භාවනා කළොත් කිසිවෙකා වෙන්න පුළුවන්. එතකොට ඒ රෝගේ වැඩි වෙනවා. භාවනාව නිසා කිසි වෙනවා නෙවෙයි. එහෙම කිව්වොත් කවුරු භාවනා කරන්න බය වෙන්නේ? ඉතින් කලාපුරකින් ඇතන් විකට කෙනෙක්. ඒ කිසි හැදීමට හේතු බුත වෙන කරුණ තමා තුළ පිළියෙදී භාවනා කරලා ඒ විදිහේ තත්වයකට වැටෙන්නට බැරි නැහැ. නමුත් ඒ නිසා හැමදෙනාටම සිත් හැදෙයි කියලා හිතෙන්නේ නැහැ භවගත ලෝක. දැන් පාරේ මේ වාහනේ ලවාගෙන යනකොට සමහරෙකුගේ අතින් ඔය හදිසි අමතුරු එහෙම වෙනවා. බොහෝ විට පාරේ ගමන් කරන මිනිසුන් ඇතැම් විටක මේ වාහන වලට අතු වෙලා මැරෙනවා. ඉතින් ඒ නිසා පාරේ කියන වාහන වලට අතු වෙලා මැරෙන්නේ ඒ නිසා අපි දෙවලාවකවත් පාරකට බහින්නට හොඳ නැහැ කියලා දැක්කට කියලා ඉන්නේ නැහැ. මේ වගේ. එහෙම සත්‍යයක් ඉඳලා. ඒ නිසා මේ කරුණ පිළිබඳව හොඳට දැනගෙන දැනගෙනයි ඉබඳු මඟකට බහින්නට පිළි දැනගන්න. ඒ නිසා තමයි ඒවා කර පිළිදෙන. ඒ ගුරුවරු නැත්නම් ඒවා කර පිළිදෙන අය ආචාර්යවරු හැටියට තෝරාගන්න. මේ මාර්ගය පිළිබඳව විස්තර කියන්නට පුළුවන්. ඒ අවස්ථාවලදී කරන්නට උන්ගේ යාදිකයි. සමහර විටක එහෙම අහගෙන අහගෙන ඒ ඒ අනුශාසනාව පිළිපදින්නේ නැතිව ඒ උපදේශය අනුව පිළිපදින්නේ නැතිව Tamange හිතුවක් කරන්නට ගියොත් ඇතැම් විටක දෙබඳු කරදරවලට කෙනෙක් යදෙන්නට බැරි නෑ. අන්න එහෙම තත්ත්වයන් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ කොයි අවස්ථාවකදීවත් එබඳු භාවනාවක් කළ යුතු නැtei කියලා එහෙම දේශනා කරලා එහෙම දේශනා කරලා මාසෙදි තාපෙනි මේ භාවනා ක්‍රම දෙක නෙමෙයි සමථ විපස්සනා ඉතින් සමථය වඩා ධ්‍යාන උපදවාගෙන අනතුරුව විදර්ශනා වඩලා මාර්ගඵලාභිගමනය කළ අය එහෙත් වැඩි සංඛ්‍යාවක් මේ ශාසනයේ මාර්ගඵලාභි ගමනේ කළ අය අර විශේෂයෙන් වඩන ලද සමත භාවනා ඇති අය නේද සමත භාවනා කරලා ධ්‍යාන උඩවාගෙන ඊට පසු විදර්ශනාවට දැස ඒ මාර්ගඵලාභි ගමනේ කළ අය කියා දෙවෙනි කීයුතුව පිළිෙන්නේ වැඩි පිළිස සම්බන්ධ වැඩි පිළිස විපස්සනා කරනවා විදර්ශනා කරනවා ඒක තේරුම් ගන්න එනින් මේ විදර්ශනාවේ කියන ඒ කිසිදු සමාධියක් නැතිව සිදුවන දෙයක් හැටියට සත්‍යයක් හැටියට සලකා ගත්තොත් ඒක වැරදි. ඒ විදර්ශනා කරන තැනත්තා හෝ සමත භාවනා කරන තැනත්තා හෝ කියන මේ දෙනාතම පළමුවෙන්න කල යුතුව තිබෙන දේ තමයි සමාධිය ඇති කරගන්න. සමාධිය ඇති කරගත යුතුයි. මොකද මේ සමාධිය තමයි උපදවා ගැනීම අසීරු කර්මයක්. මොකද සිටේ තිබෙන සැපල ගතියනේ. හිත බොහෝම සැපල ස්වභාවය. යමක යෙදී සිටියේදී වෙන දෙයකට සිට යන ගතිය සිටේ තිබෙන. එනිසා එක ධර්මයක සිට රඳවන්නට අමාරු. තිබඳු ඒ ඒ අවස්ථාවේදී තමයි සලකනු ලබන අරමුණෙහි හිත නැවත නැවත පවත්වන්නට බැරි නම් ඒ දේ පිළිබඳ හරි දැනීමක් ඇති කරගන්නට බෑ. වෙනකක් සදා අසාගෙන ඉන්න දෙයක් නෑ. සම්පීක ඉගෙන ගන්න ළමයි. ඒ ළමයා ගුරුවරයා කියා දෙන දේ අහගෙන ඉන්නේ. මේ ගුරුවරයා තමන්ගේ වාග්මාලාව පවත්වනවා මේ කාරණයක් කියාදී වශයෙන්. අසාපිටන ශිෂ්‍යයාගේ සිත මේ කියාගෙන දෙයට නැමී පැවති ඉලික හෝ වෙන පැත්තකට ගියොත් ඒ වෙලාවේ ගුරුතුමා කියා දුන්න දේ ඔහු දන්නේ නැහැ. මොකද සිත එතන රැඳුනේ නැහැ. සිත ඒ දැක්කේ නැහැ අරමුණවා. ඒ කිහි කෙරගෙන අරමුණකයි සිත පැවතියි. ඉතින් එහෙමනම් මේ අහන දෙයක් පිළිබඳ ඊට වඩා විශේෂ දැනුමක් ලැබීම සඳහා කරන ක්‍රියාවක් මේ. එහිදී ඒ සමාධිය නැතිව ගියොත් ඒ පිළිබඳව පැවතිය යුතු සමාධිය. ඒ කියන්නේ හැම අරමුණ හැම සිතකම ඒ ඒ සිතෙන් ගනු ලබන අරමුණෙහි සිහි කරන ස්වභාවයක් වූ සමාධි ඒකග්ගතා කියන එක තිබෙනවා. ඉතින් ඒ අරමුණෙහි මේ පවත්වන්නට ඕන ඒකාග්‍රතාව වෙන අරමුණ ගන්නයි කියන්නේ ඒ වෙන අරමුණක් ගෙන ඇතිවන්නා වූ සිතක සිතක් ඇතිවීමනේ. එතකොට ඒ සිතේ තිබෙන ඒකාග්‍රතාව ඒ අරමුණ කියලා. මේ ඒකාග්‍රතාව නෙවෙයි. ඉතින් එතකොට මේ එතකොට කර්ම දෙකක් වෙනවා. ක්‍රියා දෙකක් වෙනවානේ. මෙතන එක ක්‍රියාවක් තව වෙන ක්‍රියාවක්. ඒ නිසා සමථය වේවා විදර්ශනාව වේවා මේ වඩන පුද්ගලයාට පළමුවෙන්ම ඇති කරගත යුතු පිළිදෙන ඒ තමයි සමාධිය. ඒ සමාධිය ඇති කර ගැනීමට තමයි සීයේ උපකාරය. නොඅඩුව වමනා කරන්නේ. සීයේ උපකාරය. සීය නැත්නම් ඒ සීය නැති වූ අවස්ථාවකදී අර විදිහට මේ අරමුණ අත්හැර වෙන පැත්තකට යන බව එනවා සිහිය ඉතින් සිහිය ගැනනේ කීවේ වතා සම්බේ නිබන් දෙවිය වච්ඡන් ධම්මං නරෝ ඉද වන්දේ හේවං පතං චිත්තං සතිආරම්මනේ දල්හං හරියට වස්සෙකු দমনය කරන හීලය කරන මේ මිනිස්සේ ඒ වස්තාව මේ කමේ කමේකින් වස්වා බඳලා අනුවක අල්ලා ගැට ගැසන්නාත් නෙමෙයි. සීය නැමැති සබේ සිත නැමැති වස්සා කුළු වස්වාව භාවනා අරමුණ නැමැති කැඳේ බඳින්නේ. ඒ භාවනා අරමුණ නැමැති කැඳේ බඳින්නට කියන්නේ සීය නැමැති රැහෙන. ඒකෙන් තේන්නේ මේ භාවනා ආරම්භණයේ නැවත නැවත සිත පැවැත්වීමට සීය ඕනේ කියන එකයි. බිය නැතුව බෑ. ඒ නිසායි සිහියට ඒ තරම් ප්‍රශ්නක්. දැන් අපි සති බෝධි භාෂික ධර්ම පිළිබඳව කතා කරන විට දේශනා ක්‍රමයෙන් පළමුවෙන්ම කියන්නේ සත්තාරෝ ප්‍රතිපත්තාම සත්තාරෝ සම්මප්පදාන සත්තාරෝ ඉදිපාද පංචේන්ද්‍රයන් පංච බලාන සත්පුජ්ජංග අරියෝ අත්හන් විකෝ මග්ගෝ එදේ එතනම් ඒ දේශනා විලාස වශයෙන් එහෙමයි වදාරන්නේ. දේශනා ක්‍රමය අනුව. ඒ වගේම මේ සියලුම ධර්මයන්ට සතියේ තිබෙන උපකාරකත්වයක් ඒින්ම තේරුම් ගත යුතුක් කියලා. සතියේ තිබෙන සීලයේ තිබෙන. දැන් සීලයෙන් තොරව අනිත් ධර්ම එකක්වත් උපදවා ගන්නට බෑ. සීලයෙන් තොර වූ කල්හි සීය දැන් වෙන වෙන දෙයක් පිළිබඳව සිහියක් නෙමෙයි දැන් තමන් කරන දේ පිළිබඳව මේ පිළිබඳව පවතින සිහිය ඒ සිහිය නිසා සිහියක් සමග උපදනාව අර අනිත් ධර්ම සම්පදාන විද්ධිපාද පංචේන්ද්‍රිය පංච බල බෝධං ආර්යයන් තමයි මේ ධර්ම සියල්ලම මේ සිහියේ උපකාරයෙන් තමයි වැඩෙන්නේ ඒ නිසායි සිහිය ගැන කරන්නේ දැන් සත්තාරෝ සතිපට්ඨාන කියන තැන කායේ කායානුපස්සී විහෙරති ආදි වශයෙන් ඒ සතිපට්ඨාන සතර නෙවෙයි ඉතින් සතිපට්ඨාන සතර වඩනකොට සති කියන්නේ සතිපට්ඨානේ ඊට ඒ ඒ ගනු ලබන අරමුණේ අර කාය වේදනා චිත්ත ධම්ම කියලා දැක්කේ ඒ ධර්ම අරමුණු කරමින් සිහිය පවත්වන විට සිහිය විතරද වැඩෙන්නේ ඒ සිහියත් සමග උපදනා වූ අනිත් ධර්මද ඒ සමතම වැඩෙන. නමුත් ඒ සමග ඒ ධර්මයන්ගේ වැඩිම විශේෂවත් වන්නට බෑ සිහියන. සිහියනේ මේ ආරම්භණයන්හි සිත පිහිටුවන්නේ පවත්වා. දැන් එතකොට සමාධිය ඒ සිහියේ උපකාරකත්වයෙන් ලබන එකක්. නැතුව ලබන්නට බෑ. ඔබ භාවනා කරන කෙනෙකුට බොහොම අමාරුව තිබෙන කාරණයක් තමයි ඔය සිහිය තබා ගැනීම. සිහියෙන් තොරව කටයුතු කරන අවස්ථාවක්. සිහියෙන් තොරව. ඒ කියන්නේ ඒ භාවනාවට උපකාර වීමට නම් දැන් භාවනාවට උපකාර ලැබෙන්නේ සිහියෙන්. ඒ සිහියෙන් තොරව කරන ක්‍රියාවෙන් උපකාරකත්වයක් නෑ. එනිසා මේ දිනකින් ගන්නෝනේ අර එක හාමුදුරුවමත් තමන් වහන්සේගේ අත තව කෙනෙක් තව හාමුදුරු නමක් ඇවිත් කතා කරලා. ඒ කතා කරන ගමන් මේ හාමුදුරුවෝ අත නවාලා දිගහැරිලා. මේක ස්වාමීන් වහන්සේ ඔබ මා සමග ඇවිත් කතා කරේ අවස්ථාවේදී සිහියෙන් තොරව මම මේ ඉස්සෙල්ලා ඒ ක්‍රියාව කරත්තියේ. එහෙම මීට ඉස්සෙල්ලා කරලා නැහැ. මේ දැන් ඒක නැවතත් සිහියෙන් යුතුව කරන්නටයි ඒ කලේ. ඒ කියන්නේ හැම ක්‍රියාවක්ම සිහියෙන් යුතුව සිදු කරනවා. ඒ නිසා තවත් හාමුදුරුවෝ නමක් පිළිබඳව එන්න කතාවක් තිබෙනවා. ඒ හාමුදුරුවෝ අවසාන මොහොත උන්වහන්සේ. එනේ ඒ අපවත් වීමට ආසන්නව. උන්වහන්සේට ඒ උපකාර කරමින් සිටි ඒ උපසම්පදාවෙන් අඩු හාමුදුරුවෝ නමක් පිටලා. එහෙම හාමුදුරුවන්ට දහාර බිස්ති කියලා කියන්නේ ඒ ඒ හාමුදුරුවෝ මේ මේ අපවත් වීමට ආසන්නව සිටින හාමුදුරුවන් කියන ඇත්තේ ස්වාමීන් ඔබ වහන්සේ කවර නම් මාර්ගඵල ලබා ඉදෙනවද කියලා මේ අවසාන මොහොතේදී දැනගන්න ඇතුවත් මොනවාදීමා මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ ශාසනය බලාපොරොත්තු වෙන බැරි. මෙහිදී මාර්ගඵලයක් ඉපදෙන්නේ නැහැ. එවිට අනිත් භාගතුරු කියන ස්වාමීන් ඔබ වහන්සේ පිරිනිවන් පානවායි කියන බව අසන්නට ලැබී මේ අවට මිනිසුන් රැස්කතා සිටිනවා. ඔබ වහන්සේ මේ ප්‍රසජන කාලක්‍රියාවෙන් කලුරිය කළයි කියා දැනගන්නට ලැබුණොත් ඔවුන්ට මහත් විතරි විතිලිකරයක් ඇති වෙයි. එහෙමද? එහෙනම් ඇවතුන් මාවට ගත් ඔය ඉන්දුවන්ගේ කියනවා. මන්තකේ ඉන්දුවන්ගේ. ඉන්දවන්ගේ. ඉතින් ඉන්දවලා එනම දුරෝ කාමරෙන් පිටට ගියා. ඒ යනවත් එක්කම නැවතත් කතා කරා. නැවතත් කතා කළේ ඉන්දේ යන්නේ කියන යම් කාරණයක් සඳහා ඒ මොහොතේදී ඒ කාරණය හරි ගියා, ඉටු වුණා. එවේලේ ඒ හාමුදුරුවෝ ස්වාමීන් මේ බඳු අවස්ථාවකදී වහන්සේ මේ කලේ බොහොම දුෂ්කර දෙයක්. ඉලිකෝ නෑ. ඒක දුෂ්කර දෙයක්. ඊට වඩා දුෂ්කර දෙයක් මා කළා. ඒ තමයි යම් දවසක මම මේ මහානකම ලැබුවෙන්නේ එදා සිට මේ මොහොත දක්වා කිසිදු ක්‍රියාවක් සිහියෙන් තොරව කළයි කියලා හිතා ගන්නට බැහැ. ඉතිවිවේ එකද ක්‍රියාවක්වත් සිහියෙන් තොරව කරලා නැහැ. එයින් අදහස් කරන්නේ මොකක්ද? උන්වහන්සේ මේ මහාන වූ මොහොතේ පසක් මේ පිරිනිවන් පාන මොහොත දක්වා ඒ සිහිය පවත්වාගෙන සිහිය නැවත නැවත සිහිය සිහියෙන්මයි හැම ක්‍රියාවක්ම කළේ. ඒක නිදුරජාන් වහන්සේ වදාරන්නේ නේ අභිග්ගම්පේ පටික්කම්පේ සම්පදානකාරීයෝති ආලෝකිතෝ ඉතේ විලෝකිතේ සම්පදානකාරීයෝති සම්මිංගිතේ පසාරිතේ සම්පදානකාරීයෝති ඈ දතේ හිතේ හිතින්නේ සුත්තේ ජාගරිතේ සම්පදානකාරීයෝති විචාර පස්සාව කම්මේ සම්පදානකාරීයෝති ඒ විදිහට එනවා ඉතින් ඒ කොහොම ක්‍රියා භාසිතේ තුන්හි භාවය කියලා තියෙනවා හැම ක්‍රියාවක් සීයෙන් යුතුව කරනවා. දැන් ඒක ඉතා වැදගත් කරුණක්. ඒ සීයෙන් යුතුව කරනවායි කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? සීයේ ඒ සිතෙහි යෙදෙනා ඒ සීයක් සමග යෙදෙන ඒ සියලුම සිත් කුසල් සිත් ඉස්සක අකුසල් සිත් වන්නේ නැහැ. එතකොට මොනවද මේ? ඒ කුසල් සිත් ඉමනම් දිගටම ඇති වෙන්නේ එතන සිදුවන්නේ කුසල් සිතේ වැඩිවීමක්. ඒ වඩන්නට තියෙන්නේ අකුසලය නෙවෙයි කුසලය. ඒ කුසල් වැඩෙනවා. මේ කුසලයෙන් අනිත් කුසලයට උපකාරයි. එහෙම වෙනකොට ඒ කුසල ධර්ම තිබෙනවානේ. කුසල ධර්ම ඔය සති සමාධිය ආදි වශයෙන් එන. ඒ කුසල ධර්ම තිබෙන කුසල් සිතේ යෙදෙන කුසල ධර්මනේ. ඒ කුසල ධර්ම එකකින් ලැබෙන උපකාරය නිසා අනික ඒකෙන් ලැබෙන උපකාරය නිසා අනික ඒ විදිහට ඒවා බලවත් වෙනවා. එහෙම දිගම පුරුදු වුණාම පුරුදු කරගෙන යන්න. දැන් අපිට එහෙම සමහර ක්‍රියාවල අප කරන ලද ක්‍රියාවලදී ඒකේ අර නැවත නැවත නැවත නැවත හට ගැනීම හේතු කොටගෙන ඇති වූ බලවත්කම නිසා තමයි අපට යම් යම් දෙයක් සමහර විටක යම් දෙයක් Taman වඩා පුරුදු කර තිබේ නම් ඒ දේ ඉතේ පුරුදු නොකරන ලබ කෙනෙකුට වඩා හොඳින් Tamanට කළ හැකි වන්නේ. අර ඒ පුරුද්ද. ඒකෙන් උපකාර ලැබෙන්නේ. කුසලයෙන් කුසලයට උපකාර. මේ කුසල් ගැන කතා කරන්නේ. කුසලයෙන් කුසලයට. ඒක භාවනාව. ඒක වැඩි වෙනනේ. දැන් ඒ හාමුදුරුවෝ කළේ. එහෙම නැත්නම් භාවනා කියන්නේ හුදු යම් කිසි ඉරියව්වකින් වාඩි වෙලා ඉඳගෙන ඉඳගෙන භවනා කරන එකම නෙවේ. ඒ භවනාව තමයි. ඒ යම් කිසි කාලයක් වෙන් කරගෙන ඒ වේලාවේ මෙහි ඉන්නවයි කියලා කියන භාවනාව. එහෙම භාවනාවක් විතරක් නෙවෙයි දැන් භික්ෂුන් වහන්සේ විසින් කළ යුතු පිළිදෙන්නේ Taman බලාපොරොත්තු වන්නේ නම් මේ මාර්ගඵලාදී ගණයයි යම්කිසි එක මොහොතක් පමණක් කාලයක් පමණක් වෙන් කරගෙන ඒ කාලය තුලදී පමණක් භාවනා කිරීම අනිත් වේලාවෙදී වෙන වෙන දෙයක් කිරීම කරනවා නම් එවිට සමාජයේ මේ ගමන ඉක්මන් වෙන්නේ නැහැ මේ මාර්ගයේ පිළිපැදීම මේ පිළිපැදීම එක කාලයක් වෙන් කරගෙන ඉස්සරහ අනිත් කාලයේදී වෙන වෙන දේවල්ට යෙදෙනවා ඒකේ තරම් ඉක්මන් පිළිවෙලක් නෙවෙයි කුරුළු වීමට නම් නරක නැහැ. නමුත් එහෙම නෙවෙයි. සීයෙන් දුවේ කටයුතු කරන්නේ. අනේ විදිහට මේ වැඩිම කරන්නේ. ඒකට ඒකට ඉරියව්ව මේ ඉරියව්වෙන් පරණකී භාවනා කරන්නේ අනිත් ඉරියව් එකක්වත් ඊටයි නැහැ කියනවාද නේ? හැම ඉරියව්වම හැම ඉරියව්වම ඉතින් ඒ විදර්ශනාව කරන කෙනෙක් නම් විදර්ශනාවට භූමිය වන්නේ නැත්නම් අරමුණ වන්නේ අරමුණ වන්නේ මේ සමාය කියා ගනු ලබන මේ ඡන්ද පංචකය ඒ ඡන්ද පංචකයට අයත් හැම දෙයක්ම ඒ විදර්ශනාවේ අරමුණ ඒ ඡන්ද පංචකයෙන් කරන හැම දෙයක්ම කියන්නේ ඡන්ද පංචකයක් ඇති දැනස්සා නැත්නම් මම කියන දැනස්සා යනවා එනවා කනවා බොනවා කතා බස් කරනවා ඒ අපි ක්‍රියා කරනවානේ ඉතින් ක්‍රියා කරනවා කියන්නේ කවුද මේ ක්‍රියා ඒ ක්‍රියා කරනවායි කියන්නේ අපි කෙනෙක්ව ආරෝපණය කොට කියවන් ඒ මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියා නාම රූප ධර්මයන්ගේ ක්‍රියා මාත්‍ර ඒවමයි ඉතින් ඒව ගැනයි මේ බලන්නේ ඒ බලනකොට කරන කෙනෙක් සත්‍ය කරන කෙනෙක් යමේ කෙනෙක් එහෙම යමේන කෙනෙක්ය කතා කරන කෙනෙක්ය කන බොන කෙනෙක්ය ඔයාදියක් නෙවෙයි කෙනෙක්. ඒ නාම රූප ධර්ම වෙන්වි ඒවා ඒ ක්‍රියාවන් දකින්න. නාම රූප. ඒ නිසා ඒ අනිත්‍ය දකින්නේ පුද්ගලයාගේ නෙවෙයි. පුද්ගලයා අනිත්‍ය නැහැ. අනිත්‍ය කියන්නේ ස්කන්ධයන් පුද්ගලයා නෙවෙයි. පුද්ගලයා කියන හුදු දැනවීම මාත්‍රයක්. ඒකේ අනිත්‍ය වෙන්නට දෙයක් නෑ. ඇතිව නැතිවන්නට දෙයක් නෑ. ඇතිව නැතිවන්නේ නාම රූප. නාම රූප. අන්න ඒවයි මේ විදර්ශනාවෙන් නැත්නම් නැත්නම් අපි ඔක්කොටම විදර්ශනාව පිළිගෙනයි කියන්නේ කි. අපි දකිනවා අප පිළිබඳව අපි යන්නේ නකොට කනබුනකොට මේ මම කරන වැඩනේ මගේ වැඩේ මමයි කියලා. එතකොට ඒක විදර්ශනාවක් නෙවෙයි. ඒක විදර්ශනාවක්. එතකොට මේ නාම රූප ධර්ම. ඒ නාමයෝ තමයි රූපයෝ තමයි ඇතිවන්නේ දිනෙන්නේ. නාම රූප. ඒවා ඇති වෙන්නේ. එතකොට අනිත්‍යයි කිය අනිත්‍යයි කිය මොනවාද? නාම රූපයෝ අනිත්‍ය. දුකයි කිය මොනවාද? නාම රූපයෝ. අනාත්මයි කිය කුමක්ද? නාම රූප. වෙන මොනවත් නෙවෙයි. ඉතින් ඒකයි දකින්න. ඒ දකින්න. එය දකින්නදී ඒ නුවණින් දකින්න. නුවණ. ඒ නුවණ උපදින්නට සියෝ. මොකද මේ මේ නාම රූපයන් පිහිටවන සියයක් නෙමෙයි කියන්නේ. ඒකේ ප්‍රතිපත්තාන කියන්නේ. ඒ සිය කාය කායානුපස්සී විහෙර තියාන වශයෙන් කාය වේදනා චිත්ත ධම්ම මොනවද? කාය වේදනා චිත්ත ධම්මෙන් කියවේ නාම රූප ධර්ම මිසක අනිකක් නෙවෙයි. කායිකීය රූපස්කන්ධය. වේදනා චිත්ත ධම්ම කියන එකට ධම්ම කියන එකට රූපත් අයිති වෙනවා. වේදනා චිත්ත කියන්නේ ඒ නාම. එතකොට නාම රූප. මේ දෙක තමයි සිහියේ සිහියට හසු කරගන්නේ. ඒ සිහියට හසු කරගෙන බලන ඉහි හැටි ස්වභාවය බලන ඉතින් ඒ ඒ නුවණ මේ සිහියෙන් අල්ලාගෙන නුවණින් බලන සිහිය නෙවෙයි දැන් සිහියද නෙවෙයි මේ ධර්මයන්ගේ තියෙන ඒ යථා ස්වභාවය දැනෙන්නේ සිහියට නොපෙනෙනයි කියන්නේ තුන ඉියත් එක්කම මේ ධර්ම උපදින්නේ නුවණටයි ඒ නුවණේ දකින්නේ ඒ නිසා මේ නුවණ ගැන කියන්නේ නුවණේ තිබෙන දකින්න බව දකින්න බව ඒ ධම්ම විචේ කියලා තේන බවක් තියෙනවා. ධම්ම විචේ කියලා නම් කරන්නේ. ඊළඟට සම්මා දිට්ඨිය කියලා නම් කරන්නේ. සම්මා දිට්ඨිය හරි දැක්වීම කියන්නේ නිවැරදි දැක්වීම. දකින්න. හරිය කියලා. එතකොට අපි දකින්නවානේ වෙන දේවල්. නැත්නම් නාම රූපවත් දකින්නවානේ අපි. ඒ දකින්නේ නාම රූප වශයෙන් නෙවෙයි. ඒවා දකින්නවා අපි ඒ කියන්නේ සාමාන්‍ය සිතින් දකින්නේ කෙනෙක් පුද්ගලයෙක්. නුවණින් දැකීම. ඒ නුවණින් දැකීමට සිහිය ඕනේ. සිහියෙන් යුතු තැනත්තා ඒ සිහියත් උපයෝගී කරගෙන සිහියේ ආධාරය ඇතිව ඒ සිහියේ ආධාරය ඇතිව සිත නැවත නැවත පවත්වන විට මුලදී තරම් දියුණු නොවු සමාධිය පසුව දියුණු තත්වයට පත් ඒ දියුණු තත්වයට සමාධියපත් වුනාම මුලදී ඒ සමාධියයි පිටයි සමාධිය, දිවිය කියන ඒ ධර්මත් සමග උපන්න ඒ නුවණක් කියනවා. නුවණ නැතුව නෙවෙයි. මේ සමාධියත් වැඩෙන්නට වැඩෙන්නට ඒ සමග උපදනා වූ නුවණක් වැඩෙනවා. කලින් මේ නුවණට පෙනුම් තරමට වැඩියෙන් දියුණු වූ කල්හි නුවණට පේනවා. ඒකද වෙන්නේ? ඒකයි නුවණම තමයි. අපි ඊට කලින් කියලා ඇති නුවණේ පිළිනවානේ පරාපිර නුවණ පර නුවණ පිළිබඳව පිළිනවා ඒක ප්‍රභේද පිළිනවා මේ හැම අකුසල ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ඒවායේ පිළින ශක්තියින්ගේ ශක්තියින් අනුව ඒවා වන්නම් තත්වයන් හැටියට දක්වන්නට පුළුවන් දැන් අපි ගන්නු අකුසල පක්ෂයේ අකුසල පක්ෂයේ අපිට තරහ රූපේ තරහයි. ඒ තරහව මොන මොන තරහා පිරමින් ඇති වෙනවද? නේ? තරහ පිරමින්. තරහවත් ඇති වුණ බවවත් නොදැනෙන විදිහේ තරහක් උපදිනවනේ අපිට. අපිට ඇති වෙන ওই දෝමනස් යම් යම් කර්ම පිළිබඳ අපි බලාපොරොත්තු වෙමු කවුරු හරි කාට හරි Taman යමක් ගෙනෙන්නට ඒ කියවා. අද ඒක Taman වෙත තේ තනත්තා ඒ ගෙනේවි කියලා Taman බලාපොරොත්තු වෙනවා. ඕකේ නම ගෙනාවද නැහැ කිව්වම එතකොටත් ඇති වෙනවනේ දුන්නසක් ඒකත් ඒ කාරණය පිළිබඳව Tamanta ඇති වෙන ඒ දුන්නස ඒක ද්වේෂය තියෙනවා නැත්නම් දුන්නස උපදින්නට බෑ ද්වේෂය නමුත් ඒක භයානක ඒක නිසා තමයි යම් පීඩාවක් කරන කරන් බලවත් ද්වේෂයක් නෙවෙයි අන්න ඒ වගේ ද්වේෂයක් උපදිනවා ඒ වගේ මේකට බරපතල ද්වේෂයක් කොයිතරම් උපදිනවද සමහර විටක නිකන් වචනින් දෙකින් බනින ද්වේෂය. සමහර විටක වචන දෙක තුන නෙවෙයි මුළු දවසක්ම බනින ද්වේෂයන් උපරිමෙන් නැසෙන. ඉන්දෙන් වැඩි වෙයි වැඩි වෙයි. සමහර විටක දැන්නයි පවණක් නෙවෙයි ගහන තරමට ද්වේෂය උපදින. සමහර විට ගහලක් නැවතින්නේ නැතුව අනලක් මරලා දාලා ද්වේෂය ඇතිවන ඒ ද්වේෂයේ තරහිරා. අන්න ඒ වගේ අකුසල පක්ෂයේ එහෙමනම් කුසල පක්ෂයේ තිබෙනවා ඒ ඒ ධර්මයන්ගේ තරහ. ඒ නිසා ඒ නුවණ නුවණම තමයි කොයි අවස්ථාවේදී ඇති වුණත් අපි මෙහෙම ගනිමු. අපි කියනවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරිත කුසල් ඒ කුසල් සිත අපට උපදිනවා මේ බණ අහනකොට. බණ ඇසීමේදී උපදනා වූ ඒ නුවණ ඒ කුසල් සිතම අපට උපදිනවා දන් දීමේදී ඥාන සම්පයුක්ත. දන් දීමේ. ඒ කුසල් සිතම අපට උපදිනවා සමත භාවනාවකදී. ඒ කුසල් සිතම අපට උපදිනවා විදර්ශනාවේ. එහෙම උපදිනවා. එතකොට කොයි අවස්ථාවකදී ඒ ඒ ප්‍රඥාව වශයෙන්මනේ අපි හඳුන්වන්නේ ප්‍රඥාව. හොඳයි අපි කොහොම ගිහින් ඊළඟට ඒ කරත්ත විදර්ශනාව අවශ්‍යලා ඒ විදර්ශනා ඥානය ක්‍රමයෙන් දියුණු කරගන්න. ජීවිතය. ඉතින් මේ විදර්ශනාවේදී පළමු කොට Taman මේ විදර්ශනාවේ වශයෙන් විදර්ශනා වශයෙන් ඇති කර ගන්නා ඒ භාවනාමය නුවණ වශයෙන් දක්වන්නට පිළිෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියන නාම රූප දෙක වෙන් කර ගන්නා නුවණ. නාමය රූපය. මේ දෙකක් හැටියට දකිනවා. පුද්ගලයේ කෙනෙක් කියලා නෙවෙයි මෙතන තිබෙන්නේ නාම රූප කියන මේ මේ ගැනීම ඒක අපිට කියතයි වුණ අවබෝධය කියලා. ඒක රාගිනවත් අහලා නෙවෙයි Taman මේ භාවනාවෙන් Tamanට ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. ඒ නාම රූප පරිච්ඡේද ඥාන නාම රූප දෙක වෙන්කර ගැනීම. නමුත් මේ නාම රූප දෙක වෙන්කර ගැනීමේ නුවණ ප්‍රත්‍ය පරිග්‍රහ ඥානෙ වෙන්නේ නැහැ. ඒ ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය මේ නාම රූප පරිච්ඡේද ඥානයයි කියන එකම නෙවෙයි. ඒකෙන් තේනෝනේ ඥානය කියනකොට ඥානය තමයි. නමුත් ඒ ඥානයේ මේ අවස්ථා දෙකක්. එකක් ප්‍රත්‍ය මේ නාම රූප පරිච්ඡේදක. නාම රූප දෙක පරිච්ඡේද කියන්නේ වෙන් කිරීම. මේක නාමය නාම වශයෙන් රූපය රූප වශයෙන් වෙන් කරගන්නවා. ඒ නාම රූප. ප්‍රත්‍ය පරිග්‍රහයේ කියන්නේ ඒ නාම රූප ඇතිවන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා. ඒවා වෙන් කර දැකීම. ඒත් පිට. ඒවා වෙන් කර ගැනීම. ඒවා නුවණින් අල්ලා ගැනීම. ප්‍රත්‍ය පරිණාමය. එතන නුවණමයි අවස්ථා දෙකේදී අපි සිත් වශයෙන් ගන්නවා නම් ඒ තනස්සාට අපට කලින්ම ගත්ත සිත් ගත හැකි ඒ පිළිබඳවත් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත උපදිනවා නාම රූප පරිච්ඡේදක් ඥානය උපදනා වූ සිතකේ. දෙරේ නාම සත් නාම රූප පරිච්ඡේද ඥානය වූයේ කුමක්ද? ඒ තනත්තාට මේ භාවනා කර්මෙහි යෙදී සිටියේදී හටගත්තා වූ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අපංකාරික කුසල් සිතෙහි යුක්තන් නුවණ ප්‍රඥාව. එතන නාම රූප පරිච්ඡේද ඥානය ඊළඟට ඒ භාවනා කර්මයෙන් තමන් තව දුරටත් යෙදී සිටන විට මේ නා වෙන් කර ගන්න ලැබූ ඒ නාම රූප ධර්මයන්ගේ ප්‍රත්‍යයන් දක්නා නුවණ උපදින. ඒ ප්‍රත්‍ය පරිඥාඥා. ඒ හිත වශයෙන් එතෙන්දිත් අපට දක්වත හැකි සෝබනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත. ඒ කුසල් සිතෙහි මේ අවස්ථාවේදී හටගත් ඒ ප්‍රඥාව සත්‍ය පරිග්‍රහ ඥානයේ හැටියටයි දක්වන්නේ. තවදුරටත් ඒ දැනත්තා භාවනා කරගෙන යන විට ඒ තේනවනේ සම්මර්ථන ඥානය කියලා. ඒ සම්මර්ථනයේ තියෙනවනේ ඒ සම්මර්ථනයේ අද්ධාම සම්මර්ථනය ආදි වශයෙන් වයෝ උද්ධත්ත ගාමී සම්මර්ථනය ওই විදිහට ඒ සම්මර්ථනයන් තියෙන්නේ. ඒ එක එකක් පිළිබඳව දැනගන්නා ඒ ප්‍රඥාව නුවණ සම්මර්ථන ඥානය කියලා දක්වන්නට පිළිෙන්නේ කුමක්ද? මේ සෝමනස්ස පහදක ඥාන සම්ප්‍රේතය අසංකාරක කුසල් සිතෙහි හටගත් ප්‍රඥාව. දැන් මම නිදර්ශනයක් ඇටියට ඒක ගත්තේ ඒ සිතම පමණක් උපදිනවයි කියලා හිතාගන්න තේපා. සමහර විටක ඔය අතරේ උපදින්නට පුළුවන් ශීක්ෂා පහදක ඥාන සම්ප්‍රේතය සිත් සබංකාරික සිත් ඒ විදිහට එහෙම උපදින්නට පුළුවන්. නිදර්ශනයට ගත්තා. ඊළඟට ඒ සම්මර්ථනය කියන්නේ නුවණින් දැලීම. නුවණින් දැලීම. ඊළඟට ඒ ඒ සම්මර්ෂණය පවත්වන තැනස්සා තවදුරටත් ඒ විදර්ශනා පිළිබඳ තමන්ගේ සිත එනිදී මේ නුවණ උපදිනකොට සිතද සිතේ සමාධියද වැඩෙන උරුම භාවනාවෙන් යෙදී සිටින අවස්ථාවකදී එතනසාත මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම පෙනෙන්නට පටන් ගන්නවා ඇතිවීම නැතිවීම සිතක් සමාධියටපත් වෙලා බලවත් සමාධියක් ඇති වෙලා. එහෙම අවස්ථාවකටපත් වූ ඒ සමාධිය නිසාම සමාධෙන් හරි පිටවන්නා වූ ආලෝකය ඇති ඒ ආලෝකය මේ වෙන කාටවත් තියෙන ආලෝකයක් නෙවෙයි. ඒ සමාධි සිතේ එකඟ වීම හේතු කොටගෙන ඇති දෙයක් මෙන් Tamanට පෙනෙන ආලෝකය. ඒ වගේ අර ඕභාස පීති පස්සබ්දී අදිමොක්ඛ පග්ගාහ දුක ඥාන උපඨාන කියා දැක්වෙන සතිය නාමේ උපඨාන කියන සතිය ඒ සැපේ දුක ඥාන උපඨාන උපේක්ඛා උපේක්ඛා කියන ඒ නවයක් දක්වලා අන්තිමට කියන නිකාන්ති කියන නිකාන්ති කියන්නේ ඒ පිළිබඳව ඇතිවන්නා වූ ඇලීම ඒවට ආශා කරන බව ආශාවක් උපදිනවා සියුම් ආශාවක්. ඒවා ඇතිවන සත්‍යය. දැන් ඒවා ඉපදුලා ඒවාට ඇල්මක් උපන්නොත් යමෙකුගේ එදැන දැන් බොහෝ දෙනෙක් කැමති නේද? භාවනා කරලා ආලෝකයක් ඇති වෙනවා කියලා කැමති බොහෝ සමහරු. සමහරු ආලෝකයක් උපදවා ගන්නටමත් හිතාගෙන භාවනා කරන්නට බැරි නෑ. මේම අහුවා. ඉතින් එහෙම එක්කෙනාට ඒ අවස්ථාව ආවම ආලෝකයම ඇති වෙන්නට පුළුවන්. එහෙම ආලෝකයක් වුණොත් ඒ ආලෝකයේ තමන්ට ඒ මෙනෙහි කරලා දුරු කරගන්නට බැරි වුණොත් ලොකු බාධාවක් තමන්ට ඉදිරියට ඒ විදර්ශනා නුවණ ඉදිරියට දිනු කරගෙන යාමට බලවත් බාධාවක් වනවා. ඒ නිසා මේ විකම්පිය උපදවා ගන්නට එකයි කියන්නේ ඒවා පිළිබඳව ඒ වාද මෙනෙහි කළ යුතු දේ. මෙනෙහි කරන විට හරි හැටියට ඒ අනිත් හැම දෙයකටම මෙනෙහි මෙයටත් මෙයක් ඇති වෙලා නැති. ඇති වුණු එක නැති යනවා. ඉතින් එහෙම ඒ ඒ නිකන්තේ උපදවා ගන්න අවස්ථාවක් වුණොත් එතෙන්දි කියන්නට බෑ ඒ තනස්සාට එතන නුවණ තියෙනවා. නිකන්තිය නම් උපදින්නේ නිකන්තිය කියන්නේ ඒක බෝධයක්. ඒ නිකන්තිය ඇති කරගෙන මේ දිහා බලනවා නම් ඒ අවස්ථාවේදී විදර්ශනා නුවණ පිරෙනවයි කියන්නට නැහැ. විදර්ශනා නුවණ පිරෙන්නට පිරෙනවයි කියත හැක්කේ ඒ මෙනෙහි කරන බවක් ඇති. මෙනෙහි කරනවා. ඉතින් මෙනෙහි කිරීම ඒ අවස්ථාවේදී පවත්වනවා නම් ඒ මෙනෙහි කිරීම පවත්වන සිතද අපිට පෙන්වත හැකි සෝමනස්ස සාගත ඥාන සංකේතාදී ඒ කුසල් ඒ කුසල් සිතේ යෙදෙන ඒ නුවණින් මේ දැනීම කරන්නේ එහෙම විදර්ශනා උපක්ලේශයන් දුරු වී ගියාම ඒ විදර්ශනා උපක්ලේශයන් ලැබීම හේතු කොටගෙන ඉදිරිපත් වීම හේතු කොටගෙන ඇන හිතියේ උදයග්ය නාමය නැවත එතකොට ඇතිවන්නා වූ දේවය දෙක බලව. ඉතින් ඒ උදයග්ය ඥානය ඊළඟට ඒ දියුණුවේගෙන ගියාම උදේ කියන්නේ ඇතිවීම, වය කියන්නේ නැතිවීම. ඒකද ඇතිවීමයි නැතිවීමයි කියන මේ දෙක. ඒ ඇතිවීම නැතිවීම ඒවායේ හේතුන් සම්බන්ධ කොට බලීම. එහෙම නැත්නම් ඒවායේ නිබ්බත් ලක්ෂණය හා වය ලක්ෂණය දැරීම. නිබ්බත් ලක්ෂණය කියන්නේ ඇතිවීම. වය ලක්ෂණය කියන්නේ නැතිවීම. ඒ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීමට සම්බන්ධ කොට සත්‍යන්දේ වශයෙන් බල ගැනීමක් තිබෙනවා. ඒ නිසා තමයි උද්‍යවයේ ඥානය සමපනස් ආකාර උද්‍යවයේ කියලා දක්වන්නේ. අර අවිජ්ජා සමුදය, රූප සමුදය ආදී වශයෙන් එන. ඉතින් ඒ ඒ තරම් දුරට නොදී අපි කතා කියනවා නම් කතා කරනවා නම් මේ පිළිබඳවම පමණක් ඒ උද්‍යවයේ ඥානය කියන්නේ එතන මේ කාමාවචර කුසල් සිතෙහි උපදිනා වූ ඒ ප්‍රඥා චෛතසිකය. ඊළඟට භංගයේ පමණක් වෙන්නේ. ඒ කියන්නේ උදේ නැතුව භංගයක් ඇති වෙන්නේ නැහැ. ඒක කාබ තේරුම් ගන්නට පුළුවන් එකක් නෑ. ඇතිවීමක් නැතිව නැතිවීමක් වෙන්නේ නැහැ. නමුත් මේ සිවුණු විදර්ශකයා නුවණක් ඇති මේ විදර්ශකයාට ඒ අවස්ථාවේදී ඇතිවීම නෙවෙයි ප්‍රකටව පෙනෙන්නේ නැති වෙන එක. නැතිවීම. ඒකයි ඒ නැතිවීම දක්නා නුවණ. තමයි භංග ඥානය කියලා දක්වන්නේ. ඉතින් ඒ ඒ භංග ඥානයේ වශයෙන් උපදින්නේ ඒ නුවණ කොයි සිතේ ලැබෙන නුවණද? නේ? කාමාවචර කුසල් සිතේ ලැබෙන ප්‍රඥායිතික. ඊළඟට ඒ භංගයේ දක්නා තැනත්තාට ඇති වෙනවා මේක භයානක තමයි. මොකද කිසිදු දෙයක් පිළිබඳව නැහැ. ඉතින් පැවැත්මක් නැහැ හැම එකක්ම නැති වෙනවා. අනිත් මේවා පමණක් නෙවෙයි. ඉතින් මේවා විතරක් නෙවෙයි නේද? මේ අනුසාරයෙන් තමා පිළිබඳ වූ සංදයන්ගේ නැතිවීම නෙබඳු නම් ඒ වගේම තමයි අනිත් සංදය. මේ ලෝකේ පමණක් නෙවෙයි වෙන ලෝකවලත් ඒකයි තත්ත්වය. ඒ නිසා මේ කිසිදු භවයක විය රහිත බවක් දකින්නේ නැහැ හැම භවයක්ම විය රහිත දෙයක්. ඒ ඒ බිය කියන එක, භය කියන එක තේරුම් ගන්න කොහොමදතු? භය කියන එක සාමාන්‍යයෙන් දක්වන්නේ යම් කිසි දැන් යම් කිසිවකට අපි භය වෙනවා කියන්නේ නේ? යම් කිසිවකට භය අපි ගනිමු සර්පයේ දස්ස කරන විෂ තියෙන සර්පයේ එහෙම සර්පයේ දකින්නට ලැබුණාම අපි ටිකක් පස්සට කන්නවා අපි බිය වෙනවා අල්ලන්නට යන දිනා මේ කොහොම ආරක්ෂාව කළපාගෙන යමක් කරනවා නම් අල්ලගෙන ඉන්න උත්තරන්නේ අබ්බායකපත්. ඒ බය කියන්නේ මොකක්ද? එතන බය කියන්නේ ද්වේෂය. එතන බය කියන්නේ ද්වේෂය. දැන් බොහෝ ඒ බය උපදින්නේ තමා තමාට වඩා බලවත්සේ කලකනු ලබන එහෙත් විරුද්ධ අරමුණක් පිළිබඳ. බය කියන්නේ කවුරු හරි Tamanට ගහවි කියලා බය නම් කවුරු හරි. ඒ බය වෙන්නේ ඒ බය කියලා එතන භයාකාරයෙන් උපදින්නේ ඒ පුද්ගලයා පිළිබඳව තමාට ඇතිවන ද්වේෂයේ එක ආකාරය. එහෙම නැත්නම් බය කියලා 아무තු ධර්මයක් දක්වන්නේ නැහැ. තවත් විදිහකින් කියනවා නම් ද්වේෂයේ එක පැත්තක් තමයි බය. හරියට එක කාසියක තිබෙන දෙපැත්තක්. ඒ පටිඝේ කියන ද්වේෂය ආකාරයක් භය වශයෙන් ඇතිවන්නේ ඒ ද්වේෂයේම තව ආකාරයක්. ඒ භය නෙවෙයි මෙතන. ඒම භයක් නෙවෙයි. මේ භය භය කියන්නේ නුවණට මෙතන. මෙතන භය වශයෙන් දක්නා නුවණ. මොකද්ද භය වශයෙන් දකින්නේ? මේ නාම රූප පංචස්කන්ධය භය වශයෙන් දක්නා නුවණ. ඒකයි. ඒක තේරුම් ගන්න. මේ ජනක දෙයක්. භයානකයි. ගැලවීමක් නැහැ. විපතට පමුණුවන්නේ. ඒ නිසා වියට කරුණක් පංචස්කන්ධය සපේට කරුණක් නෙවෙයි. ප්‍රීතියට සොම්නසට කරුණක් නෙවෙයි වියට කරුණ. ඒ වගේ දකින්නවා මේ භය ඥානය. එහි තිබෙන භයානක. දක්නා නුවණ. ඒ නුවණ ඒකයි තේරුම් ගන්න. නුවණ. දැන් නුවණ උපදන අවස්ථා පිළිබඳව තේරුම් ගත්තොත් මෙයක් වටහා ගන්නට පුළුවන්. නුවණ උපදිනවා. දැන් පිළිකුල් භාවනාව කියලා එකක් තියෙනවා. පිළිකුල් භාවනාව කරන්නට බෑ නුවණ නැති කෙනෙකුට. ඒ පිළිකුල දකින්නේ නුවණින්ම තමයි. නුවණින්මයි දැකෙන්නේ. එහෙම නැත්නම් මේ පිළිකුල අරමුණු කොට උපදින්නට පුළුවන් දෙස්. මේ පිළිකුල නිසා ද්වේෂය කියන්නේ. ඒක සමහරට අපිට බොහෝ විට සිදු වෙන දෙයක් නේ. මේ මේ සංජේ කුණු පවරාගෙන අනුන් අපවිත්‍ර කරගෙන යම් කිසි මිනිස්සේ තමා යන වාහනේ ඒ ළඟටම ඇවිල්ලා හේත් වෙලා ඉන්නවා නම් Tamanට බොහෝ විට කෙනෙකුට ඇති වෙන්නට පුළුවන් ඒක පුද්ගලයා පිළිබඳ පිළිකුලක්. මොකද ඒ පිළිකුල? ද්වේෂයෙන් ටිකක් අයින් වෙනවා. එතන බින්ගක් නේ. අයින් වෙනවා. ඒ එතන ද්වේෂයක් ඒ පිළිකුල පිළිකුලක් වශයෙන් බලන බව කියන්නේ. එතකොට පිළිකුලේ කියේ මොනවාද? අපි හොඳයි කියන දේවල් නේ පිළිකුල් කොට බලන්නට උගන්වන්නේ. පිළිකුල් වශයෙන් මොනවාද අපි හොඳයි කියන්නේ? අපි කේන්දරයට කියනවාද පිළිකුලේ කියන්නේ? දේශය කොයිතරම් අලංකාර කරගන්නට අපි බලාපොරොත්තු වෙන දෙයක්. කොයි කොයි පැත්තට හරවලා බඳිනවද? මේ විදිහේ අලංකාර කරගන්නට කැමති අලංකාර දෙයක් හැටියට නේ අපි ගන්න. මේ අන්තික රූප ලාවන්‍ය ගැන කතා කරන විට. ඒකට කියනවා නම් පංච කල්යාණන් යුක්තයි කියලා. දේශ කල්යාණත් එකක්. ඒ ලෝකයේ මිනිසුන් කලකන හැටි ඒක පැත්ත. නමුත් අපට ඒ පිළිබඳව උගන්වනවා ඒක පිළිකුල් වශයෙන් බලන්න. පිළිකුල් වශයෙන්. පිළිකුල් වශයෙන්. ඉතින් එහෙම බලන්න පුළුවන් ද නිකන් කෙනෙකුට සක් නුවණක් උපදවා ගන්න නැතුව. ඒ සාමාන්‍ය නුවණකින් නෑ ඒක විතරා සක් මට්ටමකට තිබෙන්න ඕනේ නුවණ. ඒ නිසා තමයි සමහරෙක් මහාන කරපු අවස්ථාවේදී කරන එක දෙයක් තමයි හිත මුඩු කොට කෙස් රොඩක් ඉවේ වෙලා කපලා ඒ කෙස් රොඩක් අපේ කියලා උගන්වනවා භාවනාව මොකද්ද සත්‍ය පංචක භාවනාව තේසා ලෝමා නඛා පංචාපක් තේසා ලෝමා නඛා පංචාපක් සමහරු ඒ භාවනාවෙන්ම රහත් වෙලා තියෙනවා අත්‍යවිදි වයසේදී රහත් වූ අය සඳහන් ඒ ඒ භාවනාවයි ඉතින් එතන උගන්වන්නේ හේතය බොහොම ප්‍රියමනාප අලංකාර බොහෝ වටිනා දෙයක් හැටියට නෙවෙයි. සමහර වෙලාවට වටිනා කොට ගන්න. අර එක පිටිදුවක් පිළිබඳ එන්නේ කතාව. ඈ ඇගේ කේත කලාපය බොහෝම අඩුයි. එතනක් නැහැ. තවත් කැනක්තියක් හිටියා වටිනා කේත කලාපයක් තිබුණා. කාල මුදලක් දෙන්නට ඒ කෙස් කපලා දෙන්නේ කියලා මේ පිටිදුව ඉල්ලා දුන්නේ නැහැ එහෙම දුන්නේ නැහැ. නමුත් එක අවස්ථාවකදී ආමුදුවරු කීප නමකට එක නමකට නම් හිතන්නේ දන් දෙන්නට ඕන කරලා. Taman ළඟ ගුණවත් මුදලක් නැහැ. ඉතකේ කැපුවා. තමගේ කුණ්ඩේ කපලා අර පල්ලිවලට හින්නු ඒ පිටුදේ පිටුවරියකට යයිවා. යවුවම ඉස්සෙල්ලා ඉල්ලපු බිල්ල නෙවෙයි දුන්නේ බොහෝම අඩු ගණනක් දුන්නේ. ඈ ඉතින් ඒ තරම් මිල කරන්නට පුළුවන් දෙයක් හැටියට සැලකනවානේ. ඒ සැලකනදී මේ පිළිකුල් හැටියට බලන් උගන්න්නේ පිළිකුල් හැටියට. කොයි තරම් ඉතින් ආ මේ නිසයි කියන්නේ ඒක පිළිය යුතුයි අපට ඒක ඒ සඳහා අපට පිළියෙල කුමක්ද නුවණ නුවණ. ඒ නිසා තමයි හේසා, ලෝභා, නඛා, දම්පා, කචු ආදී කොට ඇති ඒවා පිළිබඳ කුණප බව බලන්න උගන්වන්නේ. කුණප බව. ඒවායි ඒ කුණප බව බලන්න උගන්වන්නේ ඒවා පිළිබඳව අපට තිබෙන්නේ ඇලීමක්. ඇලීමක් තිබෙන ඒවා පිළිබඳ හරි හැටි දැනීමක් නැති බැරි. ඒ නිසා මේ නුවණ උපදවා ගන්නට උගන්වනවා. ඒ ඒවා හරි හැටියට බැලීම. ඒ නුවණ උපදවා ගන්න. එහෙම නැත්නම් සමහර විට දෙන්න සමාජයේ යම් යම් අංග ප්‍රත්‍යංගයන් පිළිබඳව පවා මේ එපාවන ආකාරයේ නැති වෙන තරහක් තිබෙනවා. එහෙම තරහක් නෙමෙයි. එහෙම තරහක් නෙමෙයි. ඒ ඒ පිළිකුල හරි හැටියට පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්නට නුවණ තිබෙනවා. නුවණින් මේ නුවණ නැති කෙනෙකුට කරන්නට බැහැ. ඒක තේරුම් ගන්න. පිළිකුල් භාවනාව. ඉතින් මේ දෙකේ තේරුම දැන් අපි දන්නවා සමහර විටක අපට අපවිත්‍ර දෙයක් දකින්නට ලැබුණා. අපවිත්‍ර දෙයක් දකින්නට ලැබුණාම සෙල්ලාම හිතට එන தත්වය තමයි ඒක. එයි නිකම් පසුබාන එයි එයි ඉවත් වෙන ඒ එහි විරුද්ධ හැපෙන ගතියක් අප තුළ ඇති. ඒවා ඉතල බලන්න මේක අවස්ථා Tamangeම ඒ ඒ අවස්ථා ගැන සිතා බලන විට ඒ කාරණය පැහැදිලි වෙවි. පැහැදිලි වෙයි. සමහරු පිළිනවන්නේ. සමහරු කියන්නේ මේ Tamange ශරීරයේ පිළිබඳව ශරීරයේ පිළිබඳවම ඇතිවන යම් යම් උපද්‍රව ආබාධ නිසා. නිසා කෙනෙක් කියනවනේ මට මේ කපල දාන්න හිතෙන්නේ. එහෙම කියන අවස්ථාවක්. මේ ඇඟිලි කපල දාන්න හරි, කකුල කපල දාන්න හරි. මිහිරි ඇදෙනකොට සමහරු කියනවා මම අහලා තියෙනවා. ඒ කීයේ ඒ පිළිබඳව තියෙන ආසාවක් හැරලා නුවණ දිනු කරගෙන මේක නැතුව ගියත් තමයි මේක හිතලා. නෑ ඒ පිළිබඳව Tamanට මේ කරන පීඩාව නිසා සිතේ ඇතිවන දුම්නස් ද්වේෂය නිසා. ඒ නුවණින් නෙවෙයි. නුවණ නම් මොකද්ද වෙන්නේ? අනේ එතෙන්දි බලන්න නුවණ නම් මේ ඇති වෙන වේදනාව දුක විදීම විදීමක් හැටියට බලනවා ඒ නුවණ. ඒකයි කරන්නේ. අනිත් එක තේරුම් ගන්නේ මේ තමයි තත්වය මේ වගේ ශරීරයක් කවදා හෝ ලැබුණා. එහෙම පුළුවන්. ඒ නුවණින් නැත්නම් ඇතිවන්නේ දේශය. සමාජයේ කැමැත්තේ හැටියට කිසිවක් පිළිවන්නේ නැත්නම් ද්වේෂය නැතිනම් තමා කැමති වෙන විදිහට නෙවෙයි වෙන්නේ. එතකොට ද්වේෂය ඇතිවෙනවා. ඒ ද්වේෂය අපි අප ගැනම උපදවා ගන්නවා. අප ගැනම කියන්නේ අපේම මේ ශරීරය පිළිබඳ. ද්වේෂය උපදවා. ඒ වගේම මේ අපේ ශරීරය පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව ආශාව ඇති කරගන්නවා. මේ දෙක ගැන කලකන විට ආශාව තමයි බොහොම සරිත්තු දෙන්නේ. ඒක ඒ ආශාව මේ පිළිබඳව තිබෙන්නේ ඇයි? ද්වේෂය මේ පිළිබඳව ඇතිවන්නේ ඇයි? මේ පිළිබඳව හරි දැනීම නැති ඇති. අන්න ඒ හරි දැනීම ලබන්නටයි මේ ධර්මෙහි අපට උගන්වන්නේ. ලබන්නේ ඒකටයි සතිපට්ඨානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මේ සතිපට්ඨාන සූත්‍රයේම කලකට ඒ සූත්‍රයේ එක ආකාරයකින්ම පමණක් කෙනෙකුට මේ ඡන්ද පංචකය පිළිබඳව තිබෙන தත්වයන් බලකා ගන්නට බැරි නම් අපි ගන්න රූපස්කන්ධය ගැන පමණක් බැරි නම් කීපාකාරයකින් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. ඒ කීපාකාරයකින් වදාරා තිබෙන්නේ එක්කෙනෙකුට ඒ කීපාකාරයේම කළ යුතුමයි කියන එක නෙවෙයි. නමුත් ඒ ආකාර සියල්ලම වූ කෙනෙකු බලන්නට දෙනවා ඒ අවස්ථාවලදී Taman නුවණ ඒ කියන්නේ බලාපොරොත්තු වෙන ලෝකෝත්තර නුවණ උපදවා ගන්නවා. ඒ නිසාම දැන් එක කර්මස්ථාන මූල කර්මස්ථානයේ වශයෙන් තියෙන එක තමයි. ඒක තමයි. ඒ මූල අපි ගන්නේ හේසා කියන එකක්. අපි හේසා කියන මේ කාරණේම පමණක් කරගෙන භාවනා කරනවා. භාවනා කරන අයට උගන්වනවානේ. දේසා ලෝමානකා දන්තා පචෝ පචෝ දන්තානකා ලෝමා හේසා හේසා ලෝමානකා දන්තා සත්‍යෝ මන්තන්න හරු ඔයාදි වශයෙන් ඒ එහෙම භාවනා කරන්න අයට උගන්වනවා මෙහෙම කියනවා සත්‍යයනා ඒ සත්‍යයනා කරන්නේ කියන්නේ සත්‍යයනාවෙන් සිදුවන භාවනාවක් තිබෙනවා දැන් ඒ ප්‍රතිපන්තකය ඊ මේ අනිත් ඔය පන්තකයන් එහෙම පිළිබඳව ඒ මේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් එහෙම කියන්නට පුළුවන් වන්නේ නැහැ ඒ පිළිබඳව සිහිය පවත්වන්නේ නැතුව. සිහිය තියෙන්නට ඕනේ. එහෙම සත්‍යයනා කරන්නට උගන්වන්නේ. එහෙම කරගෙන යන විට මේන් යම් කිසි එකක් තමන්ගේ සිතට තදින් අල්ලනවා. ඒ කියන්නේ තමන්ගේ සිත වඩාත් හොඳට ගන්න හොඳට ගන්න කියන්නේ ඒකේ තියෙන සුබ පැත්ත කියන එක නෙමෙයි. තමා භාවනා අරමුණක් හැටියට සිතට අල්ලන එකක්. ඊළඟට ඒක පිළිබඳව මෙනෙහි කරන්නට උගන්වනවා. ඉතින් කියවල ඇති මම හිතන්නේ විසුද්ධි මාර්ගයේ කියන්නේ අර ගස් 32ක් කියන තැනක වඳුරෙකු ඉන්න එකක් ගැන කතාවක් කියන. ඒ වඳුරු යද්දා වඳුරාව ගඩයම් කරන්නට යන තමන් එල්ලේ අල්ලනවා වඳුරා. එතකොට වඳුර පයින් අනිත් ගහට. එතෙන්ට එල්ල කෙරුවාම ඊළඟ දහම. කොහොම හෝම එකින් එකට එකින් එකට වඳුරා වන්න. මේ මනුස්සයාට මොනවැකීම ඒ පන්න පන්න තැනට එල්ල අල්ලන. අන්තිමට මොකද්ද වඳුරා කරනවා කියන්නේ? එක ගහක් බදා ගන්න. අර මිනිහට ඕන දෙයක් කරගන්න. අන්න ඒ වගේ තමන්ට හිතට අල්ලන තමන්ට භාවනාවට යෝග්‍ය වශයෙන් සැලකෙන එකක් අල්ලන. ඒක වඩනවා. ඒක වඩනවා. මම එහෙම වඩපු අය පිළිබඳවනේ අර අර හාමුදුරුවමක් ගැන එන කතාව අට්ටික සංඥාව ගැනූ හාමුදුරුවෝ නේ සස්සාදත් සම්පත්තිකම් පිට්වා බුද්ධ සංඥාන් අනුස්සරි තථේව සෝතිතෝ තේරෝ අරහත්තම පාපුනි කියලා දැක්කෙන ගන්නෝනේ අර එක ස්ත්‍රියක ඒ හාමුදුරුවන්ව දැකලා හාමුදුරුවන්ගේ අවධානය තමන් වෙත යොමු කරගන්නට මහා අයියේ දිනාවුනේ ඒ වෙලේ ආනතුරු මේ ආගන්තුකව පැමිණි මහා ශබ්දය ගැන ශබ්දය ඇහිලා ඒ පැත්තට හැරුණා. එතකොට දැක්කේ මේ සිනහවන මුහුණේ තිබෙන දක්කට දෙපළ. එවිට තමයි වහන්සේට මතක් වුණා සියදාව සමා පුරුදු කරගෙන ආ ඒ අත්‍යික සංස්නාව. ඒමනේ කාරණේ උනේ රහත් වෙන්නට ඒ අතික සංඥාවෙන් උපදවාගත්ත චිත්ත සමාධිය. ඒ සමාධිය සාධක කරගෙන විදර්ශනා වඩලා ඒලේ මහන්සි රහත් වුණා. ඒක ඒ කොහොමද එහෙම සිදුවන්නේ කියලා අහන්නට කරුණක් නැහැ. ඒක සිතේ තිබෙන එක්තරා අවස්ථාවක්. සිතේ තිබෙන බලයක්. සිත තරම් බලවත් තවත් ධර්මයක් නැහැ. ඒක දන්නවනේ. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේන වසමන් නබු චිත්ත කියන එක නියති ලෝකෝ කියන්නේ ඇටගෙන යනවා යහත මෙහාට ගෙන යන්න සිටින් නේ අපෝ මෙහාට ඉගේ තම මෙතනින් මෙහාට යවන්නේ ඉතින් සිටින් අපෝ ගෙන යන සිටේන පරිත්‍ක්ෂති සිටින් තමයි මේ තැනට අදින්නේ නිරේත අදින්නේ ප්‍රේත බවට අදින්නේ සිටි. සිතස්ස ඒක ධම්මස්ස. සිතයි කියන මේ එකම ධර්මයට. සබ්බේව වසමම්ම හැමදෙනාම වසඟව සිතස්ස ඒක ධම්මස්ස සබ්බේව. ඉතින් මේ සිතට ඒ ප්‍රත්‍යඥ సంతානය. පංජන సంతානය කියන්නේ චිත්ත సంతානය. කවුද අධිපති කම් කරන්නේ? ප්‍රත්‍යඥ සංකාරයට අධිපතිකම් කරන්නේ කවුද කියලා ඇහුවොත් කිව යුතු දෙන්නේ සංහාව. සංහාවයි ප්‍රත්‍යඥ සංකාරණයට අධිපතිකම්. ඒ නිසා තමයි ඒ ලෝකයේ මේ ප්‍රත්‍යඥ සත්වයන් දක්වන්නේ සංහා දාසෝක. සංහා දාස. ආර්ය පුද්ගල සංකාරණයට අධිපතිකම් කරන්නේ කුමක්ද? කියලා ඇහුවොත් ඒකට දී උත්තරේ මොකක්ද? ආර්ය පුද්ගලයන්ගේ සංකාමයට අධිපතිකම් කරන්නේ කවර ධර්මයක්ද කියලා? හා? මාර්ග මාර්ගය මාර්ග ධර්මය. මාර්ගය කියන්නේ ලෝකෝත්තර මාර්ගය. එයයි අධිපතිකම්. ඒ නිසා තමයි දැන් මේ අප කීවේ මෙතෙක් දවස් කතා කරේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාර්ය සත්‍යය ගැනනේ. ඒ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාර්ය සත්‍යය අර්ථ සතරකින් දක්වනවා. නියාමත්ත නියාමත්තෝ නියාමත්ත ඒක අර්ථයක් තමයි අධිපතෙයියක් ආධිපතෙයියක් ආධිපතෙයියක් කියන්නේ අධිපතිකම්ක ඒ නිසා තමයි දැන් ආර්ය මාර්ගයට කියන්නේ පළමු මාර්ගය තමයි සෝවාන් මාර්ගය ඒ සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණ තැනක් සංසාරයෙන් තවදුරටත් ගමන් කළා. ඒ ධාති ගණනක් නිශ්චිතව තිබෙනවා ඊට වඩා යන්නේ නැtei කියලා. එහෙම කියන්නේ. ඒ තනස්කාගේ චිත්ත සංතාමයට එදා සිට බලපවත්තන ධර්මයේ සංහව නෙවෙයි. සංහව නැතිවේ නෑ. නැති උනේ නෑ. නමුත් සංහවට වඩා තැන. ඒ ආර්ය මාර්ගෙහි තිබෙන ඕවාන්. මොකද නිවහනේ දැක්. ඒ නිසානේ සතර පායෝත්පත්තියට හේතු භූත වන කිසිදු අකුසලයක් කරන්නේ කිසිදු අපතේ. අපායගාමී ශක්තියක් නැති කළා. ඒ පෙර තිබෙන කර්මයන්ගේ අපායගාමී ශක්තිය නැහැ. සතර අපායේ උපදින්නේ නැහැ. ඒ අධිපතිකම් කරන්නේ මේ සංකාමයේ මාර්ගය. ඒ නිසා එතනත්තා සතර උපන්න. සමහර විටක ඒ උපදින ආත්ම භාවයේදී තමන් ඒ මේ පිළිබඳව මාර්ග ධර්ම පිළිබඳව සත්‍යයන් පිළිබඳව හිතන්නේවත් නැහැ. හිතන්නේ නැතුව ඉන්න බොහෝ කල් ඉන්නට පුළුවන්. එහෙම හිඳලා යම් කිසි අවස්ථාවකදී Tamange සිතේ පැත්තට හැරුණොත් හරියට බොහෝ කල උඩ බලන්නේ නැතිව ඉඳලා කෙනෙක් බොහෝ දවසකදී අහස දෙස බැලුවාම චන්ද්‍රයාව පෙනෙනා වගේ අඳ පෙනෙනා වගේ Tamante ඒ Taman එතෙක් කල මුසලකා සිටි සලකා නොබැලු නොසිතු ඒ ආර්ය සත්‍යයන් තියෙනවා. දකින්න. සිතට එනවා. අපි අද ඉතරයි ඒක උණයි කියන්නේ අන්තර්ගත.